ඊළඟට අක්කෝදනෝ අසන්නාසී අවිකත්ති අකුක්කුවෝ මන්තභානි අනුද්ධතෝ සවේ වාචා යතෝ මුනි ක්‍රෝධය නැති අක්කෝදනෝ බය සන්තාස සන්තාස මේකෙන් වාචත ගැනීම නැති එකෙන් තොර වුණ ඊළඟට තමයි අවිකත්ති කියන්නේ අවිකත්ති කියලා කියන්නේ නිකන් අර පුරසාරන් දොරවන්නේ නැති අර නිකන් ඔහේ අර මේ නිකන් ඔහේ අර කියෝ කියන්නේ අර තමා හුබාදා කරලා ඒ කියෝ කියෝ ඉන්නේ තමන්ගේදී අන්න එහෙම නැති. ඊළඟට කුකුස් නැති. කුකුස් වලින් තොර වෙච්ච. දැන් පුරසාරන් දොරට උඩක බව ඔක්කොම නෙන්නේ නේ. ඊළඟට කුකුස් නැති. මන්තබහණී. මන්තබහණී කියන්නේ නුවණින් යුක්තව කතා කරන. නුවණින් යුක්තව කතා කරන අන්න යා ඒකාන්තයෙන්ම ඒ වගේම උඩ උද්දතයක් නැති. අනුද්දත උඩක වීමකුත් නැති. ඔහු ඒකාන්තයෙන්ම වචනේ සංවර කර වාචාය මේ වචනේ සංවර කර මුනිවරයා වෙනවා. මුනිවර කියන්නේ යට උඩගකම කුකුස අර මොකද්ද මේ පුරසාරන් දෙදවිල්ල මේ කියන්නේ මන්ත ඒවා මොකක්වත් මන්ත බව නෝනින් යුක්තව කතා නිකන් ඔහේ කටවාචාල නැහැ. මම ඔබට නිතරම පැහැදිලි කරනවා කතා කරනකොට අර්ථාන්විත දේ කතා කරන්නේ. ඒ කියන්නේ ජීවිතේ අපි හුරු කරන්න ඕනේ ඌව. නිකන් ඔහේ විහිළු කර කර හර නිකන් ඔහේ කතාව අපි සම්පූර්ණ දුරු ඒ කියන්නේ අපේ ජීවිතේ සත්‍යවාදී නම් අන්නේ ජීවිතේ අපි හුරු කරන්න ඕනේ. ඒක තමයි ජීවිතේ හුරු වෙන්න හික්මෙන්න තියෙන වැඩපිළිවෙල. ඊළඟ එක